තබා ගන්නට යෙදුනේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ රහෝගත වර්ගයට අයති ආකාශ සූත්‍රය. මේ ආකාශ සූත්‍රය අපට දේශනා කරවන්නේ මේ භවයන් තුල අපි හැම දෙනාගේම පංචස්කන්ධයේ වේදනා ස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයෙන් වේදනා ස්කන්ධය පිළිබඳවයි මේ ආකාශ සූත්‍රය දේශනා වෙන්නේ. පින්වතුනි අපි මේ සූත්‍රය දෙසට යොමු වෙන්නට පෙර ආතුව තේරුම් ගත යුතුයි වේදනාව කියලා කියන්නේ කුමක්ද කියන එක. අපේ සූත්‍ර රාශියකම වේදනාව යන්න පැහැදිලි කර දීලා තිබෙන්නේ වේදේතිතිකෝ වේදනාති උච්චති. වින්දනය කරන්නේ කුමක්ද? එය වේදනාව යනුවෙන් කියනවා. දැන් වේදනාව කියන එක සිංහල භාෂාවට අනුව අපි තේරුම් අරගෙන තියෙන විදිහට සරලව වේදනාව කියලා කියන්නේ දුකක්. වේදනාව කියන වචනය භාවිත කරන්නේ අපේ ශරීරයට මනසට දුකක් කනගාටුවක් ਸੰతాපයක් ඇතිවෙච්ච ඇතිවන අවස්ථාවල තමයි වේදනාව කියන වචනය අපි භාවිත කරන්නේ. හිසේ වේදනාව, අතේ වේදනාව, කකුලේ වේදනාව, බඩේ වේදනාව, ශරීරයේ වේදනාව අපි හිතටත් ওই වචනේ භාවිත කරනවා හිතේ වේදනාව. නමුත් ඔය කියන දුක්ඛිත අර්ථය නෙමෙයි pāli භාෂාවේ මේ වේදේති කියන වචනය තුල අර්ථ ගන්වන්නේ වේදනාව කියලා කියන්නේ දුක් සහගත තේරුමක් තියෙන වචනයක් නොවේ වේදනාව කියලා කියන්නේ වින්දනය කියන එකම තමයි එහෙමනම් වින්දනය කරන්නේ මොනවාද වේදනාව හෙවත් වින්දනය කරන්නේ මොනවාද? වින්දනය දැනෙන්නේ කොහාටද? නැතහොත් වේදනාව දැනෙන්නේ කොහාටද? පින්වතුනි වින්දනය එහෙම නැතිනම් වේදනාව ආකාර තුනක් ගන්නා බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මේ සූත්‍රයේම සඳහන් කරන විදිහට මේ ආකාශ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යථාපි වාතා ආකාශේ වායන්ති විවිධාපුතු මේ අහසෙහි සතර දිශාවෙන්ම වාතය වායුව හමනවා පුරත්තිමා දිසා ඒ කියන්නේ පෙරදිග දිශාව කියන්නේ නැගෙනහිර පච්චිමා වාපි ඒ කියන්නේ පස්චිම දිශාව බටහිර දිශාව ඒ වගේම උත්තරා, ඒ වගේම උතුරු දිශාව, දක්ෂිනා, දකුණු දිශාව. මේ හතර පැත්තෙන්ම වායුව නිරන්තරයෙන්ම ආකාශයේ හමනවා. ඒ වායුව සරජා රජස් සහිත වෙන්න පුළුවන්. රජස් කියලා කියන්නේ පින්වතුනි දූවිල්ලට. දූවිලි සහිත වායු. ඒ වගේම අරජා දූවිලි රහිත වායු. ඒ වගේම සීතා උන්හාචේකදා සීතල වායුව ඒ වගේම මොනසුම් සුළඟ හමනවා. ඒ වගේම අධිමත්තා සමහර දවස් වලට විශාල වශයෙන් බොහොම වේගයෙන් සුළං හමන දවස් තිබෙනවා. ඒ වගේම පරිත්තාච සමහර දවස්වල සුළං බොහොම සුවල්පයයි. එතකොට මේ සතර දිශාවෙන්ම මේ කියන දූවිලි සහිත දූවිලි රහිත උණුසුම් සීතල බොහෝ ඒ වගේම ටිකක් වෙච්ච සුළඟ හමනවා. බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා තතේවිමස්මින් කායස්මින් සමුප්පජ්ජಂತಿ වේදනා. අන්න ඒ විදිහටම අපේ ශරීරයේ හැම පැත්තෙම හැම පැත්තෙම සමුප්පජ්ජಂತಿ වේදනා වේදනාවන් හටගන්නවා. මොන වේදනාවන්ද? සුඛ දුක්ඛ සමුප්පatti අදුක්ඛ මසුඛ මසුඛාචය. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ සැප වේදනා ඒ වගේම දුක් වේදනා ඒ වගේම අදුක්ඛම සුඛ වේදනා ඔය කියන විදිහට මේ වින්දනය වේදනාව කොටස් තුනක් බවට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අපි දැන් බලන්න ඕනේ වේදනාව දැනෙන්නේ කොහාටද වේදනාව දැනෙන්නේ කොහොමද කියන එක වේදනාව ඇති වෙන්නේ කොහොමද මා මුලින් සඳහන් කරා මේ ආකාශ සූත්‍රය පංචස්කන්ධයෙන් වේදනා ස්කන්ධය පිළිබඳවයි දේශනා කරන්න කියලා. පින්වතුනි, පටිච්ච සමුප්පාද විවරණයේ දෙස බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වේදනාව හටගන්නේ කොහොමද කියන එක. මා වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම සරලව දේශනා කරොත් පස්ස පච්චයා වේදනා වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. එහෙනම් වේදනාව හටගන්නේ ස්පර්ශයෙන් නම් ස්පර්ශය හටගන්නේ කොහොමද? දැන් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මදුපිණ්ඩික සූත්‍රය. ඒ වගේ බොහෝ සූත්‍ර රාශියකම තියෙනවා පටිච්චසමුපාද විවරණයක්. සංසාරයක් හැදෙන්නේ කොහොමද? සංස්කාර ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක. ඒතර මූලයේ තමයි මේ පස්සපච්චා වේදනා. වේදනාවට මූලයේ වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය හටගන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණ විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ අපේ මේ ඇහැ නැමැති ඉන්ද්‍රියට රූප නැමැති අරමුණු හමු වුණු විට මේ රූපයත් අරමුණත් ඒ වගේම මේ දෙක ගැටීම නිසා ඇතිවෙන චක්කු විඥානයක් කියන. මෙන්න මේ තුන එකතුවට කියනවා අපි ස්පර්ශය කියලා. ඇසත් රූපයත් ඒ දෙක ගැටීමෙන් හමුවීමෙන් එකට එක මුණ ගැසීමෙන් ඇතිවන විඥානේ චක්කු විඥානේ නිසාවෙන් ඇතිවෙනවා ස්පර්ශය. දැන් මේක ඇසට විතරක් පොදු ස්පර්ශයක්. ස්පර්ශ ඇසට විතරක් නොවේ. කනට ශබ්දයක් මුණ ගැසුණු විට, නාසයට ගඳක් හෝ සුවඳක් මුණ ගැසුණු විට, දිවට යම්කිසි රසයක් කැමති හෝ අකමැති ඕනෑම දෙයක් දිවට මුණ ගැසුණු විට, ශරීරයට අපි කැමති හෝ අකමැති හෝ ස්පර්ශයක් දැනුණු විට මෙන්න මේ කියන තැන්වල පස්ස කියන ස්පර්ශය ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ස්පර්ශය ආකාර තුනකට හඳුනා ගන්නට පුළුවන්. ඒ ස්පර්ශයේ සුඛ වේදනාවක්, ඒ වගේම දුක් වේදනාවක්, ඔය දෙක අතරමැදි අදුක්ඛම සුඛ වේදනාවක්. පින්වතුනි, තථාගතයන් වහන්සේ මේ සූත්‍රය අවසානයේදී අපිට වඩාත් පැහැදිලිව ඒක තේරුම් ගන්නට පුළුවන්. වේදනාව කොහොමද අපි නිවන් මාර්ගයට යොමු කරවගන්නේ කියන එක වේදනාව පිළිබඳ නිවැරදි දැකීම, නිවැරදි දැනීම. එතකොට තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා මෙන්න මේ කියන ඉන්ද්‍රියත් අරමුණත් ගැටීමෙන් ඇතිවෙන විඥාන ශක්තිය නිසාවෙන් ස්පර්ශය පස්ස ඇති වෙනවා. අන්නේ ඇතිවෙච්ච ස්පර්ශය තමයි සුඛ දුක්ඛ අදුක්ඛ මසුඛ වශයෙන් අපි මානසිකව තේරුම් බේරුම් කරගන්නේ. දැන් ශරීරයට කිසිම වෙලාවක තේරුම් ගන්නට බෑ අපේ ශරීරයට දැනෙන ස්පර්ශය දුකද සැපද අදුක්ඛම සුඛද කියලා. දැන් අදුක්ඛම සුඛ කියන වේදනාවන් ශාරීරිකව අත්දකින්නට බෑ. ශාරීරිකව අත්දකින්න පුළුවන් වෙන්නේ එක්ක සුඛ වේදනාවක් එහෙම නැත්නම් දුක් වේදනාවක්. ඒ මානසික තලයට පැමිණි අවස්ථාවේදී තමයි අදුක්කම සුඛ කියන වේදනාවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ. එම නිසා මේ වේදනාව ආකාර කීපයකට අපේ සූත්‍ර රාශියකම දක්වලා තිබෙනවා. යම් අවස්ථාවක පංචකංග කියන රාජකීය වඩුවා සහ උදායි හාමුදුරන් වහන්සේ අතර ඇතිවෙච්ච සාකච්ඡාවේදී වේදනාව 108 ආකාරයක් වන බව සඳහන් වෙනවා. නමුත් ඒ තරම් පුතුල දේශනාවක් කරන්නට අවශ්‍ය කාලය නොමැති බැවින් මා සඳහන් කරනවා මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ වේදනාවන් අපිට තවත් සරලව තේරුම් ගන්න පුළුවන් මේ වේදනාවන් සම්බන්ධව ත්‍රිපිටකයේ තිබෙන ප්‍රභේද කීපයක් විමසලා බැලුවොත්. ඒක ප්‍රභේදයක් තමයි පින්වතුනි. දැන් වේදනාව අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්නයි අපි මේ දේ सिद्ध කරගන්න ඕනේ. වේදනාව හටගන්නේ කොහොමද කියන එක. මම මුලින්ම සඳහන් කරා පස්සපච්චා වේදනා වේදනාව හටගන්න ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන හේතු වේ කියලා. දැන් මේක තේරුම් ගන්නට දැන් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් තේරුම් ගන්නට උදාහරණයක්. බොහොම අලංකාර උදාහරණයක් අපේ අට කතාවේ තිබෙනවා. දැන් වේදනාව බුදුහාමුදුරු උපමා කරනවා වේදනා බුබ්බුලූපමා. වේදනාව උපමා කරන්නේ දිය බුබුලකට. ශරීරය උපමා කරනවා පෙන පිඬුවකට. පේන පිඬුූපමං රූපං වේදනා බුබ්බුලූපම. වේදනාව දිය බුබුලකට උපමා කරන්නේ දිය බුබුලක් ඇති වෙන්න காரணා හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි උදක තල. ඒ කියන්නේ මේ ජල තලාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ජල තලාවය මතට ඒ ජලයේ මතට වැහි බිඳුවක් ජල බිඳුවක් වැටෙන්නට ඕනේ. ඒ වැහි බිඳුව ජල බිඳුව අර ජලයේ මතට වැටුනහම මේක කැළඹෙන්නට ඕනේ. ඒ කැළඹීමෙන් පසුව දීව බුලක් හට ගන්නවා. අනේ මේ හතරවනුව මොකද වෙන්න ඕනේ? වාතය ඇවිත් මේ දිය බුබුල වසා ගන්නට ඕනේ. ඔය කියන අවස්ථා හතර සම්පූර්ණ වුණොත් තමයි දිය බුබුලක් නිර්මාණය වෙන්නේ. ඒ වගේ පින්වතුනි වේදනාව කියන එක හටගන්නත් අර මුලින් කිව්ව ආකාරයට ස්පර්ශය සම්පූර්ණ වෙන්න ඕනේ. රූපයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රියක් තියෙන්න ඕනේ. ওই දෙක ගැටීමෙන් භවංග චලනය, කිලේශ චලනය වෙන්න ඕනේ. ඊට පස්සුව තමයි වේදනාව හටගන්නේ. වේදනාව එන්නේ ඊළඟට. ස්පර්ශය පසුව වේදනාව. ඒ වගේ අන්නේ වේදනාව එලෙස හටගන්න වේදනාව තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. වැද්දෙක් කැලෑවට මෝදඩීමේ ගියපු වෙලාවේ මුවෙක් ගල් තලාවකට නැගපු පිය සටහන් දකිනවා. දැන් වැද්දාගේ හිතේ මොකද්ද ඇති වෙන්නේ? අද මට දඩයමක් තියෙනවා. දැන් වැද්දාගේ හිතේ සතුටක් ඇති වෙනවා. වැද්දාද निराහාරව හිස්සු වතින් කැලෑවින් එළියට යන්න ඕන නෑ. දැන් මේ වැද්දා දකිනවා ගල් තලාවට නැගපු මුවෙකුගේ අඩිසලකුණු. වැද්දා බොහොම සතුටින් ගල් තලාව තරණය කරලා ගල උඩට එනවා. ගල උඩට ආවම වටපිට බලද්දී ගල්තලාවේ නෑමුවා. හැබැයි ගල්තලාවෙන් ආපහු බැසගෙන ගියපු අඩි සලකුණු මේ වැද්දාට දකින්න ලැබෙනවා. මුවා ගල්තලාවෙන් බැසගෙන ගියපු අඩි සලකුණු. දැන් අටකතා බොහොම ලස්සනට පැහැදිලි කරනවා සුඛ වේදනාව තමයි අර වැද්දා දැකපු මුවා ගල් තලාවට නැගපු අවත් නැගපු අඩිසලකුණු දකිද්දී වැද්දාගේ හිතේ ඇති වෙන්නේ සුඛ වේදනාවක්. ගල් තලාව මතට නැගලා මුවා ඉන්නවද නැද්ද කියන හැඟීමක් නැහැ නමුත් හොයනවා. එතන සැප වේදනාවකුත් නැහැ දුකකුත් නැහැ. ඒක අදුක්කම සුඛ අවස්ථාව. හැබැයි වැද්දා ඊළඟට දකින්නවා මුවා ගල් තලාවින් පහළට බැහැගෙන ගිහිල්ලා තියෙන අඩිසලකුණු. අන්න ඒක දුක්ඛ අවස්ථාව. මේ විදිහට පින්වතුනි මේ කියන දුක් ඒ වගේම සැප ඒ වගේම අදුක්කම සුඛ කියන අවස්ථාවන් බොහොම සරලව අපිට තේරුම් ගන්නට පුළුවන්. මා කලින් සඳහන් කරා මේක වඩා තේරුම් ගන්න පුළුවන් මේහි සඳහන් වුණ ප්‍රභේද කීපයක් විමසා බලද්දී. පින්වතුනි මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා අපිට වෙන් කරන්න පුළුවන් සාමිස සුඛ සහ निराමිස දුක්ඛ වශයෙන්. ඒ වගේම සාමිස දුක්ඛ, निराමිස සුඛ වශයෙන්. ඒ වගේම සාමිස අදුක්ඛම සුඛ, निराමිස අදුක්ඛම සුඛ වශයෙන්. අපි මුලින්ම බලමු සාමිස දුක්ඛ සහ සාමිස සුඛ කියන්නේ මොනවද කියලා. මේ සාමිස කියන වචනේ තේරුම තමයි කාම සම්පත්තියෙන් ලබන කියන තේරුම. කාමිස සාමිස සුඛ කියලා කියන්නේ කාම සම්පත්තියෙන් තුලින් ලබන සුවය. සාමිස දුක්ඛ කියලා කියන්නේ කාම සම්පත්තියෙන් නිසා ලැබෙන දුක. කාමයන් නිසා ලැබෙන දුක. සාමිස සුඛ කියලා කියන්නේ කාමයන් නිසා ලැබෙන සුවය. සාමිස දුක්ඛ කියලා කියන්නේ කාම සම්පත්තියෙන් නිසා ලැබෙන දුක. අපි දන්නවා මුලින් සඳහන් කරපු විදිහට අපි කැමති රූපයක් දකිද්දී අපි කැමති ශබ්දයක් ඇහෙද්දී අපි කැමති ගන්ධයක් දැනෙද්දී අපි කැමති රසයක් දිවට ලැබෙද්දී අපිට සුව පහසු ස්පර්ශයක් දැනෙද්දී අපි බොහොම සතුටටපත් වෙනවා. ඒක සුඛ වේදනාවක් වෙනවා. අනේව තමයි සාමිස සුඛ. කාමයන්ගෙන් ලැබෙන සුඛය. ඒ වගේම සාමිස දුක්ඛ තියෙනවා. ඒ කියන්නේ කාම සම්පත්තියෙන් නිසා ලැබෙන දුක්. දැන් බොහෝ දෙනෙක් තරුණ අවදියේදී තමන්ගේ ශරීරයෙන් ලැබෙන කාම සම්පත්තිය වින්දනය කරමින් ප්‍රාර්ථනා කරනවා කල්පනා කරනවා මේ ශරීරය හැමදාම මේ විදිහට තියෙනවා නම් හොඳයි. මගේ මේ කාය ශක්තිය, රූපය, ඇස් පෙනීමේ ශක්තිය, කන් ඇසීමේ ශක්තිය, ශරීරයේ ශක්තිය මේ හැමදාම මේවා මට මේ වින්දනය කරමින් ජීවිතේ කාමයන් වින්දනය කරන්න පුළුවන් නම් බොහොම සතුටටපත් වෙනවා යයි. ඒ කියන්නේ ශරීරය නිසා ලැබෙන කාම සම්පත්තීන් ඒ අය සෝයන් විදියට දකින්න. ඒවා සාමිස සුඛ. සාමිෂ දුක් බවට පත් වෙන්නෙත් මේ පිටසක්වලකින් ආපු එකක් නෙමෙයි පින්වතුනි. අර යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය නිසා සතුටු වුණාද, කාමයන් නිසා සතුටු වුණාද, ඒ කාමයන් නිසාම කවදා හරි ඒ මිනිසයා දුකටපත් වෙනවා. තමන්ගේම මුත්‍රා ටික හරියට බැහැර කරගන්න බැරි වෙද්දී තමන්ම අර තරුණ කාලේ බොහොම ශක්තිමත් කියලා හිතාගෙන හිටපු ශරීරයේ බොහොම ක්‍රමානුකූලව බැහැර කරපු මල මුත්‍ර ටික හරියට බැහැර කරගන්න බැරි වෙද්දි තමන් බොහොම ලස්සනට පිරිහිඳු කරලා තියාගත්ත දත් ටික නැති වෙලා යද්දි ඒ වගේම ආහාර ටික හපාගෙන ගිල ගන්න බැරිකම ලැබෙද්දි ශරීරයේ Tamanටම නැගිටින්න බැරි වෙද්දී ඒ වගේම තමන් බොහෝම ආරක්ෂා කරගත්ත කබඩ් වල දාලා, අල්මාරි වල දාලා, සේපු වල දාලා ආරක්ෂා කරගෙන හිටපු මිල මුදල් වලින් තමාගේ ලෙඩේට බෙහෙතක් කරගන්න බැරි වෙද්දී කොච්චර ඉඩ කඩන් තිබ්බත් යාන වාහන තිබ්බත් මිල මුදල් තිබ්බත් ඒ එකකින්වත් තමාට හැදෙන ලෙඩ ටික හොඳ කරගන්න බැරි වෙද්දී ලෙඩ හොඳ කරගන්න ඒ එකක්වත් හේතුවක් පිළියමක් නොවෙද්දී තමන්ගේ ජීවිතයේ තියෙන මානසික ගැටලු වලට පිළිතුරු වශයෙන් අර කියන කාමයන්ගෙන් කිසිම පිටුවහලක් නොලැබෙද්දී අන්න මිනිසුන්ට ඇති වෙනවා සාමිස දුක්ඛ. කාමයන් නිසාම සාමිස සුඛ ලැබුවා වගේම ඒ කාමයන් නිසාම ඒ මිනිස්යාට ලැබෙනවා සාමිස දුක්ඛ කියන එක. ඊළඟට පින්වතුනි, निराமிස සුඛ සහ निराமிස දුක්ඛ. නිරාමිස කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්ව ලබන සුඛය. දැන් කාමයන්ගෙන් වෙන්ව ලබන සෝය ලබන්නට තමයි අපි මේ බණ දේශනා කරන්නේ. බණ ක්‍රියාත්මක කරන්නේ. භාවනා කරන්නේ සීල් සමාදන් වෙන්නේ. ඒ නිරාමිස සෝය ලබන්නට. නමුත් නිරාමිස සෝය කියලා යම් කිසි කෙනෙක් චතුර්ථ ධානයෙන් අෂ්ට සමාපatti වලින් නතර වෙනවා නම් එතන නිවන සම්පූර්ණ වෙන්නේ නැහැ. එතන නිර්ාමිෂ සෝය කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා භාවනා කරද්දී ප්‍රථම ධානාදී වශයෙන් ලබන ධාන සෝයක් තියෙනවා නම් ඒවා කාමයන්ගෙන් වෙන්ව ලබන සෝය නිසා ඒවා නිර්ාමිෂ සුව බවට පත් වෙනවා. නිර්ාමිෂ සුව වගේම නිර්ාමිෂ දුක් කියලා දෙකකුත් තියෙනවා. කාමයන්ගෙන් වෙන් වෙච්ච නිසාම සැප ලබන්නට බෑ. දුකෙන් ඈත් වෙන්නට බෑ. ඒකට තමයි මේ කියන්නේ निराமிස දුක් කියලා දෙයක්ත් තියෙනවා. ඒ निराமிස දුක් කියලා කියන්නේ මොකද්ද? කාමයන් දුකයි කියලා ඒකෙන් ඈත් කරලා භාවනා කරන්න ගිහිල්ලා ලොකු උමනාවකින් ඕනකමකින් ආසාවකින් ධ්‍යාන ලැබීමේ අරමුණකින් භාවනා කරගෙන යනවා කාමයන්ගෙන් වෙන් වෙලා. නමුත් මේ නිර්ාමිෂ සෝය හොයාගෙන යද්දී යාට නිර්ාමිෂ සෝය නොලැබී යනවා. අන්න එතකොට ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට ඇතිවෙන දුක තමයි නිරාමිස දුක්ඛ කියලා කියන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ උත්තම වූ නිවනින් මෙපිට දුක් නැති තැනක් මේ ලෝකයේ කිසිම අවස්ථාවක නොපවතින බව. සාමිස දුක්, සාමිස සැප. ඒ වගේම निराමිස සැප සහ निराමිස දුක. ඊළඟට තියෙනවා පින්වතුනි අදුක්ඛම සුඛ ඒකත් සාමිසා දුක්ඛම සුඛ සහ නිරාමිස අදුක්ඛම සුඛ එතකොට සාමිස අදුක්ඛම සුඛ කියන්නේ පින්වතුනි කාම සම්පත්තියෙන් වින්දනය කිරීම තුලින් ඒ වින්දනය කිරීමේදී සිතේ ඇතිවන මධ්‍යස්ත භාවයක් උපේක්ෂාවක් ඒක තමයි මෙතන සාමිස අදුක්ඛම සුඛ කියලා කියන්නේ නිරාමිස අදුක්ඛම සුඛ කියලා කියන්නේ චතුර්ථ ධානාදී වශයෙන් උපන් සුවදුක් රහිත වින්දනයට කියනවා निराமிස අදුක්ඛමසෝ කියන. ඔය එක ප්‍රභේදයක් සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ ඒවත් වේදනාව සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙනවා. ඒක බැලුවේ අපි निराமிස සාමිස. සාමිත කියලා කියන්නේ කෙලෙස් සහිත, निराமிස කියලා කියන්නේ කාමයන්ගෙන් ඈත් වෙච්ච කියන ස්වરૂපය. ඊළඟට අපිට තව ප්‍රභේදයකින් මේක තවදුරටත් සරලව පැහැදිලි කරගන්න පුළුවන් වේදනාව කියන එක ඒ තමයි සේවිතබ්බ සුඛ සහ අසේවිතබ්බ සුඛ සේවිතබ්බ දුක සහ අසේවිතබ්බ දුක සේවිතබ්බ අදුක්කම සුඛ සහ අසේවිතබ්බ අදුක්කම සුඛ පින්වතුනි සේවිතබ්බ කියන වචනේ තේරුම තමයි සේවනයේ කළ යුතු. නැතිනම් නිතර නිතර පුරුදු කළ යුතු ළඟින් ආශ්‍රය කළ යුතු කියන තේරුම අපේ සිතේ නිරන්තරයෙන් තබා ගත යුතු. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරනවා සේවිතබ්බ සුඛයක් තියෙනවා. ඒ කියන්නේ මේ සෝයන් සැපයන් අතරත් සේවනය කළ යුතු සැපයක් තියෙනවා. වින්දනය කළ යුතු සැපයක් තියෙනවා. ඒ වගේම අසේවිතබ්බ සුඛ සේවනයේ නොකල යුතු වින්දනයේ නොකල යුතු සැප තියෙනවා. එතකොට මොනවද මේ සේවනය කළ යුතු සැප සහ සේවනය නොකළ යුතු සැප? සේවනය කළ යුතු සැප හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පින්තුනි අර තේමිය ජාතකයේ තේමිය කුමාරයාට තමන්ගේ පිය රජතුමා වැරදි කරපු මිනිසයන්ට දඬුවම් කරන දිහා බලාගෙන ඉඳිද්දී තේමිය කුමාරයාට තිබුණා තමන්ගේ පෙර භවයන් සිහි කිරීමේ නුවණ. ඒකට කියනවා ಜಾති ස්මරණ ඥානය. ඒ ಜಾති ස්මරණ ඥාන නිසා තේමී කුමාරයා දැනගත්තමම පෙර භවයන් වලත් මේ වගේ රජකම් කරලා මේ වගේ දඬුවම් දීපු නිසා මම අපායට ගිහිල්ලා දුක් විඳිනවා. නිසා නැවතත් මට රජසැප වින්දනය කරලා කාමයන් වින්දනය කරලා සැප නිසා දුක් ලබන්නට බෑ. ඒ නිසා තේ මේ කුමරා ගොළුෙක් වගේ හැසිරෙන්න පටන් ගත්තා. අතපය කොරවෙච්ච ළමෙක් වගේ හැසිරෙන්න පටන් ගත්තා. ඉතින් එහෙම කෙනෙක් රජකමට සුදුසු නැති නිසා මෙයාව ගෙනිහින් දැම්ම කැලෑවට. ඒතර තේමිය ජාතකයේ බෝධිසත්වයන් වහන්සේ රජසැප දැක්කේ අසේවිතබ්බ සුඛයක්. සේවනේ නොකල යුතු, වින්දනේ නොකල යුතු සැපයක්. ඒ මොකද ඒ සැප නිසා නැවත දුක ලැබෙනවා. නමුත් සේවිතබ්බ සුඛයක් තියෙනවා. සේවනය කළ යුතු සැපයක්. වින්දනය කළ යුතු සැපයක්. ඒ තමයි තේමිය ජාතකයේ රජ සැප අත්හැරලා තේමිය කුමාරයා බෝධිසත්වයන් වහන්සේ කැලෑවට ගියා. එතන තිබ්බ සැපයක්. ඒ සැපේද කියනවා නෙක්ඛම්ම සැපය. අත්හැරීමේ සැපය. අත්හැරීමේ සැපය. අන්න ඒකට කියනවා සේවිතබ්බ සුඛය. වින්දනය කළ යුතු සැප තමයි නෙක්ඛම්ම සුවය. අත්හැරීමේ සුවය. ඒ වගේම තේමී ජාතකයේදී රජසැප බෝධිසත්වයන් වහන්සේ දැක්ක අසේවිතබ්බ සුඛයක් විදියට වින්ද නොකල යුතු වින්දනේ නොකල යුතු සැපයක් මොකද ඒ වින්දනේ කෙලවර නැවත ලැබෙන්නේ දුක නිසාවෙන් අපිට ලැබෙන ලැබිලා තියෙන ශරීරය වේවා යාන වාහන වේවා මිල මුදල් වේවා ඉඩ කඩම් වේවා අපිට තියෙන සහසම්බන්ධතාව වේවා මේ සියල්ලක් කෙලවර අපි තේරුම් ගන්නවා මේවා සැප තමයි හැබැයි අසේවිතබ්බ සුඛ සේවනය නොකළ යුතු කාමයන් නැවත නැවත සේවනය කරන්න කරන්න ඒ තුල ඇලී ගැලී වාසය කරන්න කරන්න එහි කෙලවර දුකක් බවට පත් වෙනවා ඊළඟට පින්වත්තුනි අපි බලමු සේවිතබ්බ දුක සහ අසේවිතබ්බ දුක පින්වතුනි සේවනය කළ යුතු වින්දනය කළ යුතු දුකක් තියෙනවා මොකක්ද ඒ දුක සුමේද තාපසතුමා දීපංකර පාදමූලයෙහි මේ සංසාරය දුකක් බව අපටත් වඩා හොඳට තේරුම්ගෙන තිබියදී නැවත නැවත මේ දුක් වින්දනය කරන්නට සංසාරේ උපදින්න ප්‍රාර්ථනා කරා. දීපංකර පාදමූලයේ බුදු වෙන්න විවරණ ලබන වෙලාවේ බුදු වෙන්න විවරණ ලබන කෙනෙක් කාරණා 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ එක් කාරණයක් තමයි රහත් වෙන්න තරමේ නෝන මෝරලා තියෙන්න ඕනේ. පිනක් තියෙන්න නමුත් ඒ තරම් ඥාන ශක්තියක් තිබියේදී සුමේද තාපසතුමා දීපංකර පාදමූලයේදී බුදුබව ප්‍රාර්ථනා කරමින් නැවතත් දුක් අනුභව කරන්නට සංසාරයට පැමිණියා. එසේ නොපැමිණියා නම් අද ඔබ මට අපි කාටවත් අපේ ගෞතම බුදුහාමුදුරන් වහන්සේ දකින්නට ලැබෙන්නේ මේ ධර්මය අහන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් එදා තථාගතයන් වහන්සේ සුමේද තාපසතුමා දුක් මේ සංසාර දුක බුදු වීම අවශ්‍ය නම් සේවනයේ කළ යුතු දුකක් හැටියට දැකලා නැවත මේ සංසාරයට වැදිලා සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරන්නට යෙදුණා. එය සේවිතබ්බ දුකක්. වින්දි වින්දිය යුතු දුකක් බුදු බව ලැබීම පිණිස බුදු බව ප්‍රාර්ථනා කරපු නිසාවෙන්. ඒ වගේම සේවනයේ නොකල යුතු දුක් තියෙනවා. සේවනයේ නොකල යුතු දුක තමයි පින්වතුනි අරත්ත කිලමතාන යෝගය ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටික වැරදි ශරීරයට බොහෝසේ දැඩිසේ ආත්මයෙන් දුක ආත්මේ දුකින් ගලවා ගැනීම අදහසින් මිත්‍යා දෘෂ්ටිකව කරන දුක් විඳීම ඒවා අසේවිතබ්බ දුක් වශයෙන් සඳහන් කරමු ඒ වගේම සේවිතබ්බ අදුක්ඛම සුඛ අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම අසේවිතබ්බ අදුක්ඛම සුඛ අවස්ථාවන් තිබෙනවා. අසේවිතබ්බ අදුක්ඛම සුඛ අවස්ථාවන් එහෙම නැත්නම් උපේක්ෂාව කියලා කියන්නේ සේවනය කළ යුතු උපේක්ෂාව කියන්නේ ඒකෙන් අපි කාටවත් හානියක් වෙන්නේ නැත්නම් අපේ සීලයට අපේ භාවනාවට අපේ මානසික දියුණුවට ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී වන උපේක්ෂාවන් ඒවා අපි පවත්වාගෙන යා යුතුයි ඒවා වින්දනය කළ යුතුයි. නමුත් උපේක්ෂාව වුණත් යම්කිසි අවස්ථාවක වින්දනේ නොකළ යුතු උපේක්ෂාවන් තියෙනවා මධ්‍යස්ථ භාවයන් තියෙනවා. අපේ සීලයට හානියක් වෙනවනම් අපේ භාවනාවට හානියක් වෙනවනම් අපේ ආධ්‍යාත්මික සංවර්ධනයට හානියක් වෙනවනම් ඊට මෙහා ගත්තොත් ලෞකික වශයෙන් අපේ ත්‍රිපිටකයට හානියක් වෙනවා නම් ඒක අපි මධ්‍යස්ථ උපේක්ෂාවෙන් සේවනයේ කළ යුතු වින්දනයේ කළ යුතු අවස්ථාවක් නොවේ. ඒක අසේවිතබ්බ උපේක්ෂාව. ඒ වගේම අපේ සංස්කෘතියට, අපේ ජාතියට ඒ වගේ අවස්ථාවල යම්කිසි විනාශයක් වෙද්දී ඕවා ඔහොම තමයි අනිත්‍ය කී කී ඒ දෙස බලාගෙන සිටිනවා නම් ඒවා අසේවිතබ්බ අදුක්කම දුක අදුක්කම සුඛ අවස්ථාවන්. ඒවා සේවනයේ නොකළ යුතු වින්දනයේ නොකළ යුතු උපේක්ෂාවෙන් බැලිය යුතු අවස්ථාවක් නොවේ. මා මීට වඩා මේ පිළිබඳව දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයත්න්ට ඊටාම සරලව තේරුම් කරලා දෙන්නටයි ඕනකම තිබුණේ. වේදනාව හටගන්නේ කොහොමද? වේදනාවේ ස්වરૂපය මොකක්ද? වේදනාව කී ආකාරද? ඒවත් කොයි ආකාරයෙන්ද බුදුරජාණන් වහන්සේ අපිට වඩා සරලව දේශනා කරලා තියෙන්නේ කියන එක. ඒක නිසා පින්තුනි වේදනාව කියන එක පංචස්කන්ධයේ ගත්තත් මානසික වශයෙන් ගත්තොත් අපේ අභිධර්මයේ තියෙන ඒ චෛතසික කාණ්ඩේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. ඒ හතේ දෙවෙනි එක තමයි වේදනාව. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන මේ සෑම සිතකම යෙදෙන පොදු සිතුවිලි හතක් තියෙනවා. ඕනෑම සිතක ඒ පොදු සිතුවිලි හතේ දෙවෙනි එක තමයි වේදනාව. පළවෙනි එක තමයි පස්ස. ස්පර්ශයක් නැති තැන වේදනාවක් හටගන්නේ නැහැ. ස්පර්ශයක් නැති තැන වේදනාවක් හටගන්නේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරනවා මේ කියන වේදනාව සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වේදනාවන් තුලින් නිවන අවබෝධ කරගන්න මේවා හේතුවක් කරගන්නේ කොහොමද? ඒ හේතුවක් කරගන්නේ වින්දනය කරන වේදනාවන් පිළිබඳව සුඛ සහගත හැඟීමක් හෝ ඝට්ටණයක් හෝ ඇති නොකර ගැනීම තුලින් ඒ ඇති කරගන්න වින්දනය කරගන්න සැපයන් වල ඇලෙන්නෙත් නැහැ ඒ වගේම ශරීරයට දෙන දුක්සහගත වේදනාවන් වින්දනයන් තුල ඒවා සමග ගැටීමක් ඇති කරගන්නෙත් නැහැ ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව වේදනාව හරියට නිර්වෘල්ව අවබෝධ කරගන්න පුළුවන් කෙනා එයා මේ කිසිම දෙයක කෙලෙස් සංස්කාරයන් ඇති කරගන්නේ නැහැ. අන්න ඒ කෙනාට පුළුවන් නිවන අවබෝධ කරගන්න. එහෙම නැතුව ලැබෙන කාමයන් වල ඇලෙන තමන් අකමැති දේවල් ලැබෙද්දී ඒ තුල ගැටෙන යම්කිසි කෙනෙක් වේනම් එයයිට නිවන දුර බවයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ. එසා මේ සූත්‍රයේ අවසානයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආතාපි සම්පජානෝ න රිංචති සෝ වේදනා සබ්බා පරිජානාති. බොහෝම සිහි කල්පනාවෙන් වසන කෙනෙක් ඉන්නවා නම් කෙලෙස් තවන කෙනෙක් ආතාපි කියලා කිව්වේ ඒකයි කෙලෙස් තවන සම්පජානෝ න රිංචති සිහියේ අඩුවක් නැති කෙනා එයා බොහෝම හොඳින් සෝ වේදනා සබ්බා පරිජානාති එයා මේ වේදනාව හාත්පසින් නිවැරදිව අවබෝධ කරගන්න. ඒ නිවැරදිව අවබෝධ කරගෙන කෙලෙස් ඒ වේදනාව ලැබෙන සැප වේදනාව ලැබීමෙන් තොරව දුක් වේදනාවන් කෙරෙහි ගැටීමෙන් තොරව ඒ පුද්ගලයා වේදනා පරිඥාය අනාසෝ වේදනාව දැන කෙලෙස් වලින් තොරව කායස්ස බෙහෙදා සංකම් නෝපේති මේ කාබුන් මරණයෙන් පසුව නැවත කෙලෙස් සහිත ලෝකයන්හි මේ ලෝකේ නූපදින බව බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ තමයි නිවන. නිවන කියලා කියන්නේ පින්වත්නි සුවයක්. හැබැයි ඒ සුවය අවේදිත සුවයක් හැටියටයි දක්වන්නේ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඒකයි. සංඥාවත් ඒ වගේම වේදිත කිව්ව වින්දනයත් දෙකම නිරෝධ කරපු තැන තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් නිවන් ලබන්නට වේදනා නිරෝධය අනිවාර්යම අත්‍යවශ්‍ය දෙයක්.